අනාත්මතාවය අනාත්මතාවය මේ තුනක් අය පහමාන්තරකට ගන්නවා. සමාගයේ පොතනමත් ඉතිරි වෙනවා. ඒ කියන්නේ ඇත්තට වහාගෙන තමයි පස්සේ ඒ ශරීරය මේකත් වලට මනසට දෙන්නේ. මේ මනසට දෙන්නේ මේක මේක අපේ රූප කොට අපේ ශරීරයේ මනසට මෙතන නැතිනම් Thank you. එනහට අපේ ජීවිතවල ධර්ම දේශනාව සමහරවිට පොතන්කම හෝ නැත්නම් ලෝකයේ පොතන්කමකට හෝ අවදාන අනන්තයට දෙන්නේ. ඉක්ම පොතකින් පුරවන්න දෙන්නේ අපි මේ දේශනා ප්‍රතික්‍රමණය කරනවා. මේක තමයි ප්‍රතික්‍රමණය. අපිට මම මෙලෙම උපදේශයක් දෙන්න බැරි නම් බොහෝ කාලයක් අපේ ඉඳලා මේ වගේම යන සිද්ධාර්ථ සාක්ෂිය දැන් අත්දැක ගන්න පුළුවන් මේ දේශනාවේ කොටස තමයි ධනකිනේ සෝවාන් ගතව කරන සිනානා යනයි. දැන් තීරණයක් ගන්න අධිෂ්ඨානයක් කරන මත මතාන සෝවාන් යම් කෙනෙක් මානසිකයක් ලබාගෙන ඉන්නවා නම් දැන් සම්පූර්ණ සිතිවිලි මානසිකව මානසිකව පරිවර්තන කරනවා ඉතින් අන්න අපේ දැන් සූපපද අපේ සිිතේ වෙනසක් ගන්න කියලා Thank you.

මෙලෙස අපේ සිත ආරම්භ වෙනවා. ප්‍රතිමාන උත්සාහ රූපවද මෙලෙස අපේ සිත දැකගෙන දැනගෙන ඒ සාන්තරයෙන් දුකා ඒක

දැන් මේ සතියේ පොදුර හිතට ලැබෙන යටි කරගෙන යන දුක්පත් මේ සමරේ කරදී මෙතන දැකීම දුක්පත් කියන අවබෝධයේ තියෙන නිසා කියන්නේ මොකක්ද මේ කර්මයේ පොදුරේ තියෙන හිතට රැකී ගන්නට පෙර සතියේ පොදුරේ වෙනාලි අපේ මනසේ දැනගන්න ඕන දැන් ඒ කර්මයේ පොදුරේ තියෙන

මනසකාරයෙන් නිරුක්තවන සංස්කෘතිය මේ රූපකමිය දැන් අපේ රූපකමිය මොකද මේක කරස්වා ඒකේ මනස්කාර මොකද කරස්වා ඒක නිසා ඔබ මනසට මේ රූප පොදු නැරෙන්නේ අපි දැක්කම කොටසක් තියෙනවා ඒක තමයි අනහයි මේ රූප පොදු අපේ නැත්තට රූප පොදු නැත්තට අපේ පිටේ නැත්නම් අනාකරණය මේ මනසේ මේ මාස්කාර අනිත් විදිහට ඉඳපස්සෙන් අපසිතුවක් තමයි දෙකක් තියෙනයි කියලා ගන්න. ඒක ගැන හිතන්නේ නැත්නම් ඒක දෙන්නේ නැහැ. මොනවාද වස්තුවේ අපට වෙන සංකීර්ණ ප්‍රශ්නයක් කරලා නැතිව මේ ලෝකවල අපිට දෙන්න තියෙනවා. අපි මේ විදිහට කරන කියන මොකක්ද ඒක නිරෝධයේ මොකක්ද ඒක තමයි කියන්නේ මොකක්ද කියනවා ආකාර සංකල්ප මොනවා මෙතෙන් කියන සත්‍යත්වයේ දකින්න යන්නේ අපේ මනස නෝකපු කියන කුප්පස්ස මන්නේ ශරීර මොහොතවලට ඒ ශරීරයේ අපේ මනෝස්පර්ශයේ උපස්තනය වෙනසක් මනෝස්පර්ශයේ අපේ එන්නේ අක්ෂර නෝය. මේකේ අරගෙන අපි දැන් සිටින්නේ පරස්පරයෙන් සංකේතනාවක් නේ. මනෝස්පර්ශනාවක් නේ. මනෝස්පර්ශනාවක් දෙයක්. ඉන්නේ මේක. අක්ෂර නෝය නවත්තන කෝපනාලෝ දාස්තු පරිවෝධෝ තමයි ප්‍රායෝගිකව බලන්න. මේක තමයි තේරෙන්නේ තෝරන උපදාන කරන්නේ මාත නෙවෙයි. අමාත්‍යවරු වගේ තෝරන්නේ නෙවෙයි. මේ පරිච්ඡේදයේ මොනකෙන්නේ කියලා. මේක මේකත් අනේ වේදී විශේෂණ කියලා. එතකොට මේ දේශන රූප නියමන කරනවා. මෙලෙස රූපේ අල්ලාහගේ පස්සේ තම නාස්කාරය ප්‍රයත්න කරන අපිට රූප නියමන ප්‍රතිචාර තියෙනවා. ඒකේ රූපනස්ක තියෙනවා දුක. අත්‍යවශ්‍යම මනස මනෝ සංකේතන ක්‍රියාව රූපය අරමුණු කරගෙන කුටි ප්‍රයත්න තිබුණා නම් මේ පස්කේතාවන සංකේතනාව මත ඇති කරන හේතුව දුක්ඛ සමුදය සත්‍යය. පස්කේතාවන සංකේතනාව මත ඇති කරන හේතුව දුක්ඛ සමුදය සත්‍යය. ඒ ආයතන කරන බලන බලන කරන කරන අපේ මනසකාරය නම් කිසි දෙයක් අරගෙන අරමුණු කරගෙන පවත්වනවා මේක දුක්ඛ සමුදය සත්‍යය. මනසකාරය නම් කිසි අරමුණක් තුළ පවත්වනවා මේක දුක්ඛ සමුදය සත්‍යය. මනසකාරය කියන්නේ මනසකාරය. සතර සංස්කාරය සංස්කාරය. විඥාන සංස්කාරය විඥාන සංස්කාරය. ඉතින් මේ සංස්කාරය දෙකකින් ගලන එතකොට මෙසේ සංස්කාර ප්‍රමාණයන් උත්තර සම්දේ පැත්තේ දැන් අපි දන්නවා සම්දේ පැත්තේ ප්‍රතිමන දුක්ඛ එහි අර ඉන්නේ ඉන්නේ ඉන්නේ මේ මනසකාර ප්‍රයත්න මනෝ සංපත්තිය කියන දුක්ඛ සංදේශය කියන ඊළඟට ඒ මොහොත පොඩි දෙයකින් අපේ පිටේ නැති වෙන කප්පේ උදාහරණ එකකින් දෙන්නේ. අපි මොකදගේ මොනකටද මෙන්න ආකාරයෙන් අවබෝධ කරලා එක්කෝ මෙයා දෙකක්කන කොටෙන් දැක්කා දෙකක්කන කොටස් වල තියෙන වටේ යාතුල තියෙන වායු කොටස් එක්කා. ඊට පස්සේ කිව්වොත් මේකට දැනගන්න නම් මේක इन्हीं के लिए एक ही रंग का किए आंख में ग्रहण हुए इन्हीं के लिए हाथ में कटिए तीस में कटिए घी को ग्रहण हुए इन्हीं फटे में कटिए फटे में ग्रहण हुए एक तीन भी एक ग्रहण लोग बताते මේකේ සායනය කරනකොට අපිට මේකෙන් මාර්ගයෙන් පුළුවන්. මොනින්ද රූපේ නියම තාක්ෂය අවබෝධ වන ආකාරයෙන් පිළිපැදීමක් නම් මාර්ග සත්‍යය. රූපේ නිරෝධී දෙකම කරන ආකාරයෙන් තුනම පිළිපැද ගන්න. ඒ විදිහට ආකාරය මාර්ග සත්‍යය. ඒක දැන් තේරුම් ගන්න. දැන් සත්‍යය කියන්නේ රූපස්කන්ධයේ පැවතීමයි සංකේතකත්වයේ කියන්නේ ජීවමාන අනුස්කාරය මහත්කත්වයේ කියන්නේ ඒ රූපය යථාර්ථයෙන් දැකීමට හැකියාව දෙන කටයුතු කළ ආකාරය මේ කියන්නේ අපේ මොකක් සම්පූර්ණ නිරුද්ධ කරලා මේ දෝෂ නිරෝධය කියන්නේ නිරෝධ කර්තේ අඩක් මේ ධර්මයේ තියෙන වටින ආකාරය දැන් දැනෙන්න ඕන. ඔක්කොම නෙවෙයි පතරටි. සමස්තීවාදී කාර්යකාරබෝධය කියන්නේ. මුක්තපත්තිය මේ රූපකමේ ප්‍රයත්නය මුක්තසම්මේ සත්‍යය මේ රූපකම අල්ලාගෙන මේ තුන මනස්කාර ප්‍රයත්නය එතන ආමාර සම්පේ මේ රූපකමේ ජීන සත්‍යය අවබෝධ කර ගැනීමද පිළිපැදේ පිළිපැද පිළිපැදෙන කල මේ භාවනා ක්‍රමය ආපදකයේ මේ රෝග නිරෝධය වෙන නිරෝධකම් කියන අර්ථය. අපරණ නිරෝධකම් කියන කරපටි නිරෝධකම් කියන අර්ථය. දැන් මේ කලින් මතක මේ අද දෙන්නේ කොහොමද? දැන් අත්දැකීම් කරන්නේ ඉතාම මොකද හිතුවේ? මේ රෝග පොඩේ මෙලකින් අපේ සිිතේ දැනෙන්නේ අපේ රූප කොට මෙතන නැද්ද? දැන් කල්පනා කරනවා මොනවද කියන්නේ අපේ රූප කොට කිව්වා. මේක තමයි නෑ සම්පූර්ණ ලෝක නිරෝධයලා ඒත් මගේ හරියට නැද්ද? ඉතින් එහෙමනම් මේ රූප කොට අරගෙන දේශනාන රූප කොට අරගෙන මමයේ මගේය මමයේ මගේය මගේ ආත්මය කියලා කියන එක පෙරතන්නේ ග්‍රහණය කරන්න කියලා. මේ රූප බලනමය මේ රූප බලනමය මේ රූප බලනමය ආත්මය මෙහෙම අපේ සිතාරණ කියයි දැන් මේ රූප වලින් මුරුතේ අහකට බවට පත්වනාට පස්ව ඒ සංකීර්ණාද මම කියලා ගන්නට මේ ආත්මය කියලා ගන්නට සත්‍ය කියලා ගන්න යාමක් කියලා. මේ සත්‍ය ගන්න මම කියලා ගන්න දෙයක් කියලා නෑ. එහෙම නැතිවෙලා නැතුණා රූප කොට එදින පවතනවා. තමන්ගේ සිතේ දැනගන්න මේ රූප කොට එදින පවතනවා. මේ කියනවා කියලා තියෙන්නේ කියන්නේ නෑ. මොකද තේරෙනවා. ඒක පස්සේ මේ රූප කොට මමගේ මගේ කියන ග්‍රහණය කරන අපේ කුසින් නතර බවට දෙන්නේ. රූප කොටේ මම මගේ මාත් මාත්‍යයක් සිදු කරනවා. මොකද මම නම් කියලා සාමාන්‍ය කෙනෙක් අතේ සිටින පොතේ කටියෙන් ලාමක මේක කියන එක දැනගන්න ඕනේ. ඒක කාරණා දෙන්න. හොඳයි. අපි මෙතන කරුණු පහක් ප්‍රකාශ කළා. චතුරාර්ය සත්‍යයේ මධ්‍යමාකාරය ඒකාටම මේ මම නැතේ කියන හරි අවබෝධය ඇතුළම අපේ මනස තුළ වෙන යන සත්‍ය වශයෙන් රෝපේ තුළ නැත්නම් තුළින් නැති දෙයක් නොවන බව දැන ගන්න ඕන. ඒ කියන්නේ රෝපේ මම කියන්නේ මගේ බවක් නෑ ආත්මයක් නෑ ඒක ඒකේ මේක පවත්තලා මේක වැරදි විදිහට ග්‍රහණය කරලා වැරදි විදිහට අවබෝධ කරගන්න කිසිම විට ඒ මානසික බව අනුව ආත්මයක් වෙනවා වගේ දෙනවා. ඇති වෙනවා. දැන් උන් මනස්කාර වෙනතේ යනකොට අර ඒ මොකදේ කෝල්ටි මොකද වෙනකොට රූපේ සම්පූර්ණ වෙනසන අර මන බව මගේ බව තිබෙන සිත්තරලා මේ දක්වන මේ කර්ම ටික අපට අවබෝධ වෙන සුබුනේ ඒ අවබෝධ වෙන මුලින්ම අපි කියනවා මේ කරුණිත මේ දක්වා අපට අවබෝධ වෙන ඉතිරින්නේ ඒක ප්‍රතිගන්නේ අවිද්‍යාව කියලා. දැන් මේ කරුණ ටික කොහොමද කියලාදන්නේ අප දන්නේ මොකක්ද ප්‍රාර්ථනාදී සමාධියේ හදතුන් මේක මොහිනමයි කියන සත්‍යයක් දැන් අවබෝධ වෙනවා. අවබෝධ වුණාම ඒක ප්‍රඥාවයි. ඒ අවබෝධ නොවි කිරීමට හේතුව අවිද්‍යාව මෙසේ මේ සත්‍ය අවබෝධ කරගෙන ප්‍රඥාව නැතිවෙනකොට මේ කියන්නේ යනවා. මොකක්ද කියන්නේ දුක්ඛ. දැන් මොකද කරන්නේ කියන්නේ මේ ශරීරයේ තියෙන දුක් සත්‍යයක් දැරීම දුක් සත්‍යයක් කියන දැන් අනුමෝදනය ඉතින් දුක් සමහරක් සත්‍යන කියන දුක් වේ බුද්ධේ අනුසෝතේ ධර්මයේ සත්‍යමදපාදී ඥානන්දපාදී හරිනාන්දපාදී ඉද්ධාදපාදී ආනන්දපාදී මේ දුක් පොදේ කරස්න ඒ සාසන දුක් සත්‍යයක් කියලා කන්නේ සෝවිලෝ ධර්මයන් වල මම ඇතුළ පටලවන නැමතවන ආලෝකයේ පටලවන ඒ විලක්ෂණ අත්දැකීමක් දැන් මේ කියන කතාව ඒ වෙනතෝ සංඥා දුක්ඛපත්‍යක් වශයෙන් අපි දැක්කේ මේක දැක්කා කියලා. සංකෝපණය සංඥා සත්‍යං බලන්නේ නැත්නම් විස්තරයේ බුද්ධ අනන්තයේ ධර්මයේතෝ සම්මදපාදී ඥානදපාදී අනන්දපාදී විද්‍යාවදපාදී අනන්තෝදපාදී මේ දුක්ඛ සත්‍ය පිළිසිඳ දකින ධර්මයක් කියන එක පිළිබඳව අයින් නේතුරු මනකාරණය පිළිබඳව මට නාමය පහළ වුණා. මේක දුක්ඛ කියන එක පොතේ කියන යවනවා කරනවා. අවරවත් ධර්මදේශනා පිළිබඳ ප්‍රාර්ථනාවෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ මතාරයත්ම නිසා නෙවෙයි. සම්මන්න දැන් පත්‍යස්සලතේ මේ පුත්‍ර ප්‍රත්‍යස්සලට පිළිබඳ දත විසුණුනේ කියන අවබෝධය සමාගයේ සිට දැනගන්න ඕන. එතකොට සම්පූර්ණ දුක්ඛන් කාය සත්‍යම් පරිණියන් කියන පරිණා ගන්න පරිණියන් කියලා මේක පරිණා ගන්න දුක්ඛේ උද්දේන දේශාවේ දුක්ඛෝන පාන. මම මේ දුක්ඛ සත්‍ය දැන් පිළිසිඳ දැක්වා කියලා නාමයෙන් පහළ වෙනවා. මේ උපදේශය ප්‍රත්‍යක්ෂ සත්‍යයක් කියලා කන්නේ නැහැ කියලා දෙනවා දන්නවා. මේ දුක්ඛ සත්‍ය බව සත්‍යයෙන්ම මෙලෙස නාවිකින ප්‍රත්‍යක්ෂයෙන් තීක්ෂණ සත්‍යයෙන් ඥානයෙන් දැනෙන්නේ කොහොමද? මේක දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය කියන දැක්ම මත මේ නාම තීක්ෂණ දක්ෂා කියන නාමයෙන් දැනගත්තා කියන නාමයෙන් දැනගන්න පුළුවන්. ඒක තේරුණා දැන් අද බුද්ධ සම්දේශයෙන් කතා කළේ මේ දුක්ඛ හිඳය. මේ රූප ස්කන්ධයේ ඉන්නේ මේ මානසිකව ගැටෙන දුක්ඛ සංදේශයක් වශයෙන්. මේ කරුණ මොදෙලින්ම අනිත්‍යව ඒක දුක්ඛ සංදේශයක් කියලා කියනවා. ඉතින් දුක්ඛ සමුදයනාවේ සත්‍යන්තමේ දුක්ඛයේ අනිත්‍යයේ ස්කන්ධයේ දුක්ඛ සම්මත පාරමී. නාම සුදපාරමී මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා අපිට දැනෙන ප්‍රශ්නාවක් ඇතිවන්න පුළුවන්. සම්පූර්ණ දුක්ඛ සමුදයන් අධ්‍යයනය මහා සම්පන්නති මේ මනසකාර ප්‍රවැත්වීම දුක්ඛ සමුදය ඒක අයින් කරන්නට ඕන පහා සම්පන්නති දුක්ඛ වේදේ අනාසිතේ ගාමිනේසෝ දක්ඛන්නද පාදී ආනන්ද පාදී අනන්‍යද පාදී දැන් අපිට තේරෙනවා මේ මනස්කාර නිරෝධයෙන් මේ රූප නිරෝධය දැක්වන මනස්කාර නිරුද්ධ කරන්න ඕන දුක් සමුදය සත්‍ය ප්‍රහාණය කියන ධර්මයක් තියෙනවා. පෞද්ගලික නෙවෙයි. අපිට ඒක සමතේ කන්ට දුක් සමුදය හරියට ගන්න පරිණාමයේ දුක්ඛයේ උද්දේ සම්මුතිය ගන්නේක සක්සුන්නද පාදේ ඥානද පාදේ ප්‍රඥාද පාදේ විද්‍යාද පාදේ මේ මනසකාර මගේ විසින් දැන් නිරුද්ධ වෙලා ඒකයි රූප නිරෝධයේ දැක්කේ මනසකාර නිරුද්ධ වෙලා ප්‍රඥාත්මක නිරෝධය මොකක් අපතේ දැනෙන්න කෙරෙන්නේ කියලා මොනවද මත කරලා පෙන්නන්නේ චතුරාර්ය සත්‍යයේ වාසාකාරණ චතුරාර්ය මත කරලා පෙන්නන හදන්න. ඒ මත කරගත්තා වාසාකාරණ චතුරාර්ය නම් රත්න සිසුද්දන් අවෝති කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳ දොස්කාකාර අවබෝධයක් ලබා ගන්නට කටයුතු කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න දෙවියන්ට මෙන්න යන්නට බැහැ නම් සත්‍ය කරන්නට බැහැ. මේ රෝපණයේදී දැකීමට අපි යනකී භවනා මාර්ගයක් ලැබුවා නම් මේ බඩට මාර්ගය මාර්ග සත්‍යය ඉදන් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ආරය සත්‍යන්ති ඒක පිළිබඳව උද්දේ අන්නසිතේ ධම්මේසු සත්‍යන උදපාදී ඒක පිළිබඳව අපට සත්‍ය දුනා ප්‍රඥාවක් එතකොට මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව අපේ ජීවන ගැටුමා වඩන්නට ඕන. මේ මොහොතක උද්දක වීමට මුනි මාර්ගයේ මෙලෙසින් වඩන්නට ඕනේ. සංකෝපණය දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව අවියකත් භාගයේ සම්පන්ති මහත්මා වාසලෝකේ එකදම ආකාරයෙන් පරිසරාපේ සත්‍ය පිළිබඳ මේ ආකාරයෙන් දුකේ මොහොතේ මේක මුහුණේ දක්වන්නේ මේක ඉතින් දක්වත් දැනගත්තාය අපේ කතිය මේකය සංකේතකයේ සමානය කළේතිය අනේ කතිය මනුස්සයන් ආත්මයෙන් පාපහාය වුණාය මානසිකත්වයේ මේකේ එක ගැටයක් තියෙනවා මම දැන් බඩවැටෙන්නේ මොන්නේ නාමය මේ අය දේශේ තුළ ලැබවන්න ඕනේ අපි හතරකින් ධර්මයේ කරනවා. ඒ මාර්ගයට අදාළ පරිදි චතුරාර්ය සත්‍ය යෝගාන සම්පූර්ණ වශයෙන් අපේ මට්ටමට අනුව තේරුම් ගන්න සත්‍යය ගැන තෝරන මොනවාද අවශ්‍ය නැත්නම් ඒ කියන්නේ දැන් සංකල්පන කරලා දැන් මේ මහජන නාමස්කන්ධය ගැන කතා කරනවා නාම දෝෂ දෙකක් වෙනවා ඒක හදන්නේ වටිනාකම තියෙන මහාස විඥාන කරගෙන උත්සාහය. දැන් මේ අද අපේ සිද්දක සම්පූර්ණ වෙන දුක් ඇති නිසා අපේ සිද්ද අහසේ පාවනා දේශිකාවක් නැතිකත්වයක් සුද්ධ වෙන්නේ. මොකදේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න ගන්නට මොනවද කියලා මේ පවතින ඒ බව තමයි ඒ දැනෙන දේ තමයි සම්බන්ධව. මොකද තම ප්‍රෝෂන් මොකද නැති නිසා ඒක අරන් නොවන නිසා දැන් මම කියන මගේ කියලා දැනුම් කරන විතරලා තියෙනවා ඉතින් ඒකේ මොකද තේරෙන්නේ අන්තිමයේ මොන්නේ නාම සංවේ ඒ කියන්නේ ඉස්බර තමයි ඉස්බර කියන්නේ ඒක තේරුම් ගන්න. දැන් මේ සත්‍යතාවක් පවතින ගැතිය මගේ ආත්මය මනෝ කියන ගන්න තියෙන කෙනෙක්. සම්මානයක් ලැබී ඒක තමයි විශේෂ බව දැනෙන සෝදන ඇති. මෙතන එතකොට දෙකක්ද එකක්ද? දෙකක් තියෙනවා. අරමුණක් සහ එකක් සහ පිටක දැනෙන අරමුණක්. මේ දෙකක් මෙතන තියෙනවා. එතන අරමුණ ආකාරකට හදුව. මේක තමයි බලය. දැන් ආකාරකට නැත්නම් මේ පිටක දැනෙන අරමුණ වෙනත් ධර්මයක්ද ඒක දැනගත්තේ සාධාරණයක්. මෙන්න සිස්බව මෙන්න දැනගත්තේ මේක කොටින් නදකට අයින් කරනවා. අන්තිමට ඔය සිස්බව වල යන්න මොකක්ද පුතේනවා. ඒක වඩා සමීප සිස්බව පුතේනවා. ඒක වඩා සුඛ සමාන සාධාරණ සිස්බව පුතේනවා. මේ සිස්බව කියනකොට මනස් අනිත්‍යයි නැත්නම් නැතිව අර නාම සංකේත විරුද්ධ නිර්මාණය පිටකොට අරගෙන එතකොට මේ නිර්මාණය පිටකට අරගෙන එනකොට සාමත්ම සාන්තේ සාමත්ම ප්‍රණීත තත්ත්වයක් උත්පත්තුනේ ඒ ප්‍රණීත සාන්ත තත්ත්වය සහ අර කලින් තිබුණ සෙත් බව සම්පූර්ණවන්නේ කලින් අපි සාන්තයේ මුදේ සැපේ කියලා කටයුතු කරනවා ඒ කියන්නේ මේ නිර්මාණ ධාතුව අවබෝධ වෙනකොට දුක කියලා අරගෙන. ඒ මොකදදී සමාජයක් මෙතන අත්දැකීම. එහෙනම් මේක බලපෑ ඒ දෙන්නගේ දුක ඒක දුක් සත්‍ය. එහෙනම් එතකොට මේක දුකක් කියලා අපි අවබෝධ කරගෙන නැති නිසා අපි මේක ග්‍රහණය කරගෙන නැහැ දුකුණා අර අවබෝධයක් තිබුණා නම් අපි ධාතුන් ධාතයට ගමන් කළා මේ අවබෝධයේ නැති බව ඒ කියන්නේ මේ විස්වාසාවේ දැනගත තියෙන විඥානක් සංදී ප්‍රයත්න ඒකාන්ත වෙන දුක්ඛ කියන එක නොදන්නා බව දුක්ඛ සංදේශකය. මේ විස්වාසන දැනගත තියෙන නාම සංදේය අපි අනිත්‍ය වශයෙන් දැක්කා අනාත්ම වශයෙන් දැක්කා. ඉතින් ඒ විස්වාස අනිත්‍ය වශයෙන් සහ අනාත්ම වශයෙන් දැකීම මාර්ග සත්‍යය ඒකේ දකින්න පුළුවන් කලින් භූපස්කන්ධයක් නිරුද්ධුණා දැන් නාමස්කන්ධයක් නැත්තේ නැති විශේෂණවල විදිහට සංස්කාරයන් නිවන අරමුණ මාසිකට ඒක තමයි නාම රූප නිරෝධය ඒක තමයි නිරෝධ සත්‍යය ඒක තමයි කියනවා මෙන්න නාමස්කන්ධයක් චතුරාර්ය සත්‍ය මේ දවස්කාකාරයේ නගලා චතුරාර්ය සත්‍ය අර්ථක දවස්කාකාරයේ ක්‍රියාත්මක වෙන ආකාරය අප බලන්න පුළුවන්. මොහොතේ සාධනය කරන ආනස්කන්ධයේ ප්‍රයත්න දුක්ඛ සත්‍යයක් කියන අවබෝධයක් ගැනීම. මේක මේ දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන්ම අප විසින්ම සිද්ධ දකින කියන අවබෝධයක් වෙනවා. පිළිතුරු නම් මේක දැනගත්තා කියන අවබෝධයක් තියෙනවා. දැන් දුක්ඛ අනිත්‍යත්වයේ විචරේ උස්සේ අනවශ්‍යකයේ ධර්මයතෝ සංකෝපණයන් දුක්ඛ සංඥාවේ සත්‍යම පරිණාමී යන්ති සංකෝපණයන් දුක්ඛ දුක්ඛ දුක්ඛානාවේ සත්‍යම පරිණාමී සම්පති මේ අවබෝධය දැනගන්නට ලැබෙන තෝරන කාර්යය එතකින් අදවසකින් කෙනෙකුට මේ ධර්මය කරනවා. එතකොට මේ මුත්භාවය කියන ස්වરૂපයේ දුක්ඛ අවබෝධ නොකින දුක්ඛ සංදේ සත්‍ය දැන් මේක අවබෝධන දුක්ඛ සංදේ සත්‍ය එක. මේක හරි අවබෝධ වෙච්ච ධර්මයක් මේක ප්‍රධානම ප්‍රයෝගයේ මොකද්ද මේ කියන නියමපත්ය නෙමෙයි. ඒක අපි දැන් ප්‍රධානම කියලා. ඒක හරි බලවත් අවබෝධයක් ලැබුණා. මේ නාම සංගය අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දැකීම මාර්ග සත්‍යය. ඒක දෙකින්ම දකින්නට ඕනේ, අඩන්නට ඕනේ. අපි ඒක දෙකින්ම ලැබුවේ මොන මාර්ග සත්‍යය. මේකෙන් මෙච්චර නාම රූප නිරෝධයේ නිර්වාණ ධාතුව මේකේ කියලා කියනවා මේක සාස්ත්‍රාත්මක ධර්මයක් සත්‍යිකාකම්බ සෝපන්දන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සත්‍තිකාසං දිනේ විච්ඡේ ආලෝකෝදපාදං ඒක ආලෝකය සම්බතෝපමං නැත්නම් දිවිතින සභාස්තර භාවය ඒක නිකායකම මහත් විරක්කේ නිරෝධයක් මෙන්න මේ ආලෝකය අපට ලැබුණා විචාරවකදනා දැන පහළ වෙන අපට පහළ වෙනවා ඒ වගේම සංකෝපණයන් දුක්ඛ නිරෝධන අරිය සත්‍යං සත්‍තිකතාදී අවසාස්වාද කරන්න පාස්වාද සලේපණී පාස්වාද කළා. එන් සතරාම සත්‍ය ඒ මන පිටකට ගන්න ද්වාදකාකාරණ කාර්ය කන්නාන දර්ශන නිසි සත්‍යන අපෝති. ප්‍රාණ සත්‍යයේ දෝෂාකාරීත්වන අප ඊටිකුන්ද දැක්කා අවබෝධ කළා ඒ තුලින් සාක්ෂාත් කළේතු නිර්වාණ දෝෂාකාර කියන්නේ හැකියාව අපට සිද්ධ කරනවා. අවිහිත කලාමස්තාවක් කියන දැක්කානම් හදවත පතන මේ ධර්මයේ කුණුකමින් ඇතුළාන මේ ධර්මයේ අවසන් වෙනකොටම දෙනකොට මේ නිර්වාණ දෝෂාකාර කරන එක තිබුණා. ඒ නෝවත් මේ අසන්නට ධර්මයේ ආනාරෝ නැවත නැවත මනස්කාරයෙන් නිවල ඒ සියලු ධර්මයේ අවබෝධ කරගෙන ඊට පස්සේ ආර්ය වශයෙන් මේ වාසාරයේ දෝෂස්තරයේ සිටින සිත්වා ඒ ධර්මකතියක් දෙන්නලා ඒ පරිදි හිස්වා අනිත්‍යනාත්මයෙන් මෙහෙය කරන එතකොට මේ අවබෝධ ශක්තිය ඒ නිවනට ලබාගන්නට හේතුමත් වෙනවා ඇති ඒකේ නිවාසය ලබා ගන්නවා මොනවාක්ද කියන